සෝතාපන්න වෙලා කියලා දැනගන්නේ යාගේ සෝතාපන්න මාර්ගඵල ඥාණයෙන්මයි. ඥාණයෙන්මයි දැනගන්නේ. දැන් මෑණියනි මම විභාගයක් ලියනවා. විභාගේ ලියලා දැන් මට රිසල්ට් එන්නේ මාස දෙකකින්. දැන් මම රිසල්ට් එක කියනවා. ගණන් නම් කොහොමත් fail. එහෙමද විද්‍යාව? ඒක ගන්න දෙයක් නෑ ඒකත් fail. කුසිකර්මය. ඒක ගන්න දෙයක් නෑ ඒකත් fail. චිත්‍ර චිත්‍ර නම් සමහර විට මේ මට අඬගාලා ගහන්නත් ඉඩයි අර විභාග එයාවනේ මං ඇන්දේ එහෙමද එතකොට මොකද්ද පාස් මොකවත් පාස් නැහැ යා රිසල්ට් එක කියනවා તો දැන් මෙයා ප්‍රශ්න පත්‍ර බැලුවෙත් නැහැ ලකුණු දැම්මෙත් නැහැ මොකවත් නැහැ කොහොමද රිසල්ට් එක දන්නේ? එයා ඒ ප්‍රශ්න දිහා දැක්කාම එයාට තියෙන උත්තර වලට අනුව එයා ලියපු ටිකට අනුව එයා දන්නවා මේක තමයි හම්බෙන්නේ. තව කෙනෙක් කියන එයා කියනවා මේ අනිවාර්යෙන් 100ට 100 හම්බෙනවා මේකට හම්බෙනවා මේක 170ක් මේක නම් ෂුවර් නෑ මේක ෆේල් වෙනවා මේ දෙක නම් කොහොම හරි බෝඩ් එකෙන් හරි පාස් වෙයි කොහොමද දන්නේ එයාගේ දැනුමෙන් ඒක එයා දන්නේ එතකොට අපේ ප්‍රඥාවට අපේ දැනුමට තේරෙනවා මේ මේ දේවල් මේ මේ මේ ප්‍රතිඵල හම්බෙනවා කියලා. ඒ වගේ සෝතාපන්න වෙනකොට සෝතාපන්න ඥාණයෙන්ම ඒ ආයෝජනයෙන්ම එයා දැනගන්න මම සෝතාපන්නයි කියලා. වෙන ක්‍රමයක් නැහැ. මෑණියන්ගේ සෝතාපන්න බලයට මට සාතිකයක් දෙන්න බෑ. ඇයි? ඒක මම ප්‍රත්‍යක්ෂ කළේ නෑනේ. ක්‍රම 10ක් විතර තියෙනවානේ සම්මාදිට්ඨි ක්‍රම. එතකොට ක්‍රම එක එක ක්‍රම වලට සෝතාපන්න හේතුඵල ධාමයෙන් කර්මඵල වාදයෙන් අනිත්‍ය දැකලා දුක්ඛ දැකලා සතර සටිපට්ඨානෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එක එක ක්‍රම වලට සෝතාපන්න වෙනවා. හැම එකක්ම දැන් අපි ප්‍රත්‍යක්ෂ කරලාද? ප්‍රත්‍යක්ෂ නොකරපු එකක් අපි දන්නේ නැහනේ. දන්නේ නැති එකට සාතිකයක් දෙන්නේ කොහොමද? තමන්ගේ මාර්ගඵලයේ පිළිබඳව සාතිකයේ තියෙන්නේ ඒ ඵලයේ පිළිබඳව තමන් තුළ තියෙන ඥාණයෙන්මයි. දැන් මෑනියෝ දකිනවා අනිත්‍ය ධර්මතාවෙන් සම්මාදිට්ඨිය. මෑනියෝ සම්මාදිට්ඨියට ඇවිල්ලා මොනවද අනිත්‍යයි මේ ලෝකය. දුව වැටෙනවා. කෑ ගහගෙන කරේට යන දුවනවා. දැන් අනිත්‍ය දැකලාද? නෑනේ. හැබැයි මේ ගිය සතියේ වාහනේ යනකොට මේ බල්ලෙක් වැටිලා. දැක්කනේ පුතේ මං කිය අනිත්‍යයි. අස්තිරනේ කව මනි කෑ ගන්න ලීවක් වෙන. අනිත්‍යයි පුතේ. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ. ඇයි දුව වැටෙනකොට ඒක කිව්වේ නැත්තේ? ඒ කියන්නේ ඒක තියෙන්නේ දැනුමක්. ආගත් එකෙන් දැනුමක් නිර්මාණය. ඒ දැනුමට ඵලයේ කියලා සාතිකයක් දීලා තියෙනවා. හැමදේම කර්මඵලෙන් එයා දකිනවා. සර්පයා දැක්කම දුවනවා. ටෝච් එක විසි කරලා දුවන්නේ. දැන් ටෝච් එක අතේ තිබුණාම සර්පයා එනවද නැද්ද කියලා හරි බලන්න පුළුවන්. සර්පයා හෙන එක බලන්න ටෝච් එකක් නෑ. ඒකත් විසි කරලා දුවලා. දැන් කර්මඵල ඒක දැනුමක් නේ. ඒක දැනුමක් නේ. ආගන්නකොට මෑණියනේ අපේ ශක්ති විශේෂය තුළ අපේ සිතිවිලි වල ඒවා රැඳෙනවා. ඒ රැඳිලා ඒ රැඳිච්ච එකෙන් දැනුමක් ඇදෙනවා. ගොඩාක් කට්ටිය අද බෞද්ධලා 95%ක්ම රැවටිලන්නේ දැනුමට ඵලයේ කියලා. අපි ප්‍රැක්ටිස් එකෙන් බලන්න එපා. දැන් පුතා තේක ගේනකොට ලිස්සලා වැටෙනවා. අම්ම හරි හරි පුතේ අනිත්‍යයි මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ. ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නා පුතේ අයියෝ නිකොන් 7500 මොඩල් එක අනේ පුතේ මේක වැටුවානේ බලන්නකො පුතේ කල්පනාවෙන් අල්ලගන්න එපා කියලා කනත් අල්ලලා මිරිකලා වොරන්ටි තියනවානේ. දැම්ම යවන්න බලන්නකො පුතේ. පරිස්සම කිසිම පිළිවෙලක් අර කෝප්පේ වැටෙනකොට තිබිච්ච මානසිකත්වය දැන් නැහනේ. ඇයි මේක නිකොන් නින්දාද? අරක පෝසිලෙන් නින්දාද? අර රොයල් සෙරමික් එකට තියෙන එක නිකොන් වලට තෙන්න එපාය. ඒ කියන්නේ අනිත්‍ය දැකලා නැහැ. අනිත්‍ය දැනුමෙන් ඉඳලා තියෙන්නේ. හරි හරි පුතේ ඕවා ඕම තමයි බඩු මුට්ටු ඒවා අනිත්‍ය කැඩෙනවා බිඳෙනවා. ප්‍රශ්නයක් නැහැ. පුතාට තුවාල නැහනේ. ආ ඒක අයින් කරන්නක වොරන්ටි තියනවනේ යවන්න. ගණන් ගන්න කෝපේ ප්‍රතිචාරෙමයි. එයා සම්මා දිට්ඨියේ ඉන්නවා. ලියුම් කැල්ලා ගේනවා දාන බෙදනවා. ආ සාම්පෘතිය මල. ස්වාමීන් වහන්සේ මොකද්ද මේ අල නේද? බෙදනවා. ආයි ලියුම් කැල්ලක් එනවා. ආ දුවත් මල. ස්වාමීන් වහන්සේ මේ පරිප්පු. ස්වාමීන් වහන්සේ ඔබ අන්තිර මොනවද උනේ? ගේට් කඩන්න කියලා. එයාට ඒක සාමාන්‍ය දෙයක්. අර පරිප්පු බෙදෙන එකයි, අල බෙදෙන එකයි, මාත්‍යා මැරිච්ච එකයි, දරුවා මැරිච්ච ඔක්කොම එකයිනේ. අරකට තියෙන ප්‍රතිචාරයම මේකටත් තියෙන්නේ. එයා සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්. අල බෙදාගෙන ඉන්නකොට ඇවිල්ලා කියනවා මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මාත්‍යාම අනේ මගේ මාත්‍යා කියලා කලාගෙන වැටෙන එතනම සී නැති වුණා. දැනුමක් විතරයි. දැනුමක් විතරයි ඒක මාර්ගඵලයක් නෙමෙයි. එයා දැනගන්න ඕනේ. එයාගේ අවබෝධය තුළ මේක ඵලයේද දැනුමද කියන එක. එයානේ දන්නේ. එයානේ ප්‍රත්‍යක්ෂ කළේ. එයා තමයි යාට සාතිකේ ලියන්න ඕනේ. අත්සන් කරන්නේ එයාමයි. මගේ සාතිකේ මම අත්සන් කරන්න ඕනේ. ඇයි? ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන Tamanට. නිවැරදිව දන්නේ Taman. එහෙම නැත්නම් පරචිත්තේ තියෙන කෙනෙක් ළඟට යන්න ඕනේ. එයා මේ කියන සම්මාදිටිය හැම එකක් පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. එයාට පුළුවන් තෝරලා දෙන්න මේක හරි එකක්ද වැරදි එකක්ද කියලා. එහෙම නැත්නම් මෑණිනි කවුරු කිව්වත් වැරදෙනවා. අනාගාමි සාතිකා ගත්ත කට්ටිය සිවුරු ඇරලා ගින් කසාද බැඳලා තිනවා. රාගේ නැති වෙනවනේ. ඒතර කොහොමද කසාද බැඳේ? සාතික බොරු. සම්මාදිට්ඨිය ඉන්න කට්ටිය වංචා කරනවා. සම්මාදිට්ඨිය ඉන්න කට්ටිය හොරකම් කරනවා. ප්‍රතිප්‍රත්‍ය කියලා ගොඩනැගිල්ලට එකතු කරලා කෝටි ගණන් එකතු කරලා හෙලිකොප්ටර් අරගෙන සම්මාදිට්ඨිය වල ඉන්න කට්ටිය. රාතන් වංශලගේ බෑන්ක් බැලන්ස් එක ගත්තාම ලංකාවෙන් භාගයක් ගන්න පුළුවන් සල්ලි වලට. රාතන් වංශලගේ බෑන්ක් බැලන්ස් මේ පොලි අඩුයි කියලා ස්විස් බැංකුවලක් දාලා ඒ සහතික පිළිබඳ ස්ථිරත්වයක් නැහැ. සැබෑ සහතිකය තව කෙනෙක් දෙන එකක් නෙමෙයි. තමන්ගේ අවබෝධය තුළින් තමන් ලියන එකක්. තමන් මේක තීරණය කරන්නේ. අනේ මට ටික රාගික දේවල් ලැබෙනවා නේ. මේ දරුවෝ දකින්නකොට මට මේ රාගික තෘෂ්ණා සිතිවිලි අනාගාමි වෙන්න බෑනේ. අනාගාමි කෙනෙකුට රාගයක් ඇති වෙන්නේ නැහනේ. එහෙනම් මේක දැනුමක්. මේක මේ අනාගාමි ඵලයට අදාළ දැනුමක් මගේ ළඟ තියෙන්නේ. ඵලයක් නෙමෙයි දැනගන්න එපායි. කවුරු හරි දෙනවනම් දෙන්න දෙන්න ගන්නවනේ. කිසිම සීමාවක් නැහැනේ. පමණ දැනගෙන ඉන්නේ නැහැනේ. අවශ්‍යතාවයට අවශ්‍ය දේ විතරක් අරගෙන අනිත් ටික ප්‍රතික්ෂේප කරන්නේ නැහැනේ. එහෙනම් ලෝභකම මසුරුකම තියෙන එයා තුල සම්මාදිටියක් නැහැනේ. එයා දැනගන්න එපා. එයාගේ ඇසිරින් රටාව තුළින් ඒ සාතික ඇත්තද බොරුද කියලා. Taman දැනගන්න ඕනේ මෑණි. මේ ලෝකේ ජීවත් වෙන්න මොනවද ඕනේ? විලිවා ගන්න ඇඳුමයි බත් බත් පාර්සලයි විතරයි ඕනේ. තුනක් නෙමෙයි. දවල් අපි ඉන්නවද කියලා ද කවුද දන්නේ? රෑ ඉන්නවද කියලා දැන්ට එකක් ඕනේ. රෙදි කැල්ලක් තිබුණාම ඇති. කොච්චර ධර්මයේ ශ්‍රවණය කළා තිබුණත් උපාසක මාතේ තාම rahatුන්නේ නැහනේ. තව තියෙනවා හැදෙන්න. තව අඩුපාඩු තියෙනවා. අනවබෝධ වෙච්ච තැන් ඒ ඒ නිවැරදි නොවෙච්ච තැන් තව තියෙනවා. ඒක හැදෙන්න. මේ හැදෙන්න හැදෙන්න ටික ටික ටික ටික උඩට ඒක අර දවසක් අර දවසක් හරි ශ්‍රවණය කරන එක නවත්තන්න ඕනේ නැහැ. අපේ මේකක් නෙමෙයි කහගේ හරි එකක් ආන්න ඕනේ. නිවනට ගැලපෙන මොනවා ටිකක් නිතරම ශ්‍රවණය කරන්න ඕනේ ඒවා කතා කරන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ ඒවා මේ ගනුදෙනු කරන්න ඕනේ පරිශීලනයේ තුල තමයි ඒක වැඩෙන්නේ රාග සිටිවිල්ල ඇවිල්ලා මම දැනගන්නවනේ එතනට වෙනකම් කර්මය හැදෙනවා ඒක එන්නේ උපාසක මත හේතුව නිසානේ දැන් විනාඩි 10කින් මට ද්වේෂයක් එන්න තියෙනවා හැබැයි විනාඩි 10කින් එන්න තියෙන බව දැන් මම දන්නේ හැබැයි විනාඩි 10කින් එන්න තියනවා නම් විනාඩි 10කට එන්න හේතු සකසෙනවනේ. වේව්ස් එකක් හැදෙනවනේ. ඒක මම හදපු එකක් නෙමෙයිනේ. ඒක කොහොමද කර්මය මට අයිති වෙන්නේ? හැබැයි ඒක අවිද්‍යාවෙන් මම මගේ කරගත්තක් වෙලේ ඉඳලා තමයි ඒකට මට මේ කර්මය හැදෙන්නේ. ඒකයි බුදුහාමුදුර කියන්නේ ඇදෙන එක කර්මය අපට අයිති නැත්තම්. ඇදෙන එක දැනගන්න එකත් අපට අයිති නැත්තම්. අර දැනගත්තට පස්සේ මගේ කරගත්තට පස්සේ නම් මේ ප්‍රශ්නය එන්නේ ඇයි ඒක කරගන්නේ? එතන 100න් හිටියම ওই ප්‍රශ්නේ විසඳෙනවා. ඇදෙන එකත් මගේ නෙමෙයි, දැනගත් එකත් මගේ නෙමෙයි, දැනගත්තට පස්සේත් අයිතිකාරයත් මම නෙමෙයි. එයා රාත් වෙනවා. එයා ඒකාන්ත වශයෙන්ම පිළිගන්න පානවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නය සංසාරයෙන් අපට හේතුඵල ධාමට අනුව කර්ම හදනවා. දැන් හදරයට එන්න තියෙන සිටිවිලි ටික තීරණය වෙලාද නැද්ද? තීරණය වෙලා. දැන් මේක හැයගෙන යනකොට පය දෙකක් විතර ඕම ඉන්නකොට කකුල් කැක්කුමයි පරක් වෙන යන්නත් ඕනේ ආන්දරෝක නවත්තන්නේ දැන් පටි කැඩෙනවා ආන්දරු මේක කියවනවා ඉවරයක් නෑනේ මේක මේ පොඩ්ඩක් මේ අපිට විවේකද යන්න තියෙනවනේ දුර දැන් ගැටෙනවා ද්වේෂේනවා 탁 විරුද්ධයි ආ හොඳයි ආ මේ නැවත අම්බෙමු එහෙම කියනකොට මම ආයෙ කියනවා නෑ එතකොට මේ උපාසක මාත්‍යා මේ මේ අවිද්‍යාව නෑ ආන්දරු මේ අපි මේ ලබන සතියේ මේ අපව වෙනවා. ඒ කියන්නේ අපව වෙනවා දැන් නැති කියන. එතකොට කියන මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ කියලා ආයි එකක් පටන් ගන්න. එතකොට මේ දැන් උපාසක මාත්‍ය මේ කියන द्वේෂයේ පටිගය මේ කියන ගැටීම තිබුණාද නැද්ද? පැය දෙකකට පස්සේ ඒවා තිබුණා. ඒවා උපාසක මත තීරණය කළාද ඇදුවද ඒවා තිබුණා. ඒවා හැදුනා. දැනෙනවා දැන්. දැනෙනකොට අනේ ආම්දුර අපට වද දෙන තරම් අපරාධ මේ වගේ කට. අපේ මෝඩකම ඇයි ආවේ? දැන් මේක මගේ. මෙතන තමයි කර්ම හැදෙන්නේ. මෙතන තමයි වැරදිච්ච කරන්නේ. බුදුහාමුදුර කියන මේක විතර කඩන්න අරව හදන්න එපා. ඒවා ඒවා අපේ නෙමෙයි. මේක විතරයි අපේ උනේ. මෙතන විතරයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. උපාසක මාත්‍ය මායින් වල අයිති නෙමෙයි හතරින්න ඕනේ. ඔප්පුයි අයිති යතරින්න ඕනේ. ඇත්තටම හිඩම පිළිබඳ මිනිස්සු බැඳිලා නැහැ. මගේ නමින් ඔප්පුව තියෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ. පොඩි කැලලයි තියෙන්නේ අතරින්න. කවුරු හරි කියලා මායින් මනිනවද? අඟලට ඒවා අදනවද නැහැ. මායින් අමතක මිනිස්සු සමහර ඉඩම් වල මායින් දන්නේ නැහැ. හැබැයි මෙතන ඉඩමක් තියෙනවා අය ඉඩම නම් දන්නේ නැහැ තියෙනවා ඇයි තියෙන එක මගේ අන්න එතනයි හදන්න තියෙන්නේ පොඩි දෙයක් හදන්න තියෙන්නේ මගේ කරගත්ත පොඩි දන එතනයි තියෙන්නේ ගොඩාක් කට්ටිය ඉන්න ඉඩම් වල මේ අයිතිය තියාගෙන ඉන්නවා හැබැයි එයාගේ මායින් එයා දන්නේ නැහැ මාත්‍යා මේ මේකේ ඊශාන පැත්තේ මායිම ඒක නම් මේ පැත්තේ තමයි තියෙන්නේ එතකොට ආ මේක මගේ ඉඩමනේ අර මගේ කියන ප්‍රශ්නේ විතරයි යාට තියෙන්නේ අත්තරින්න අර ඔක්කොම අත්හැරිලා තියෙන්නේ ඒවා ආයි අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ මිනිසුන්ට මේක සරල වැඩි උපාසන මාර්ගය. සරල වැඩි නිසාද දන්නේ මේ රාතන් වහන්සේලා බී වෙන්නේ. ලක්ෂ 500ක් විතර වියදම් කරලා ඔළුවෙන් හිටගෙන අවුරුදු 5ක් විතර වඩන්න තියෙනවා නම් මං හිතන්නේ මීට වඩා රාතන් වහන්සේලා බී වෙනවා. අමාරු වෙන කොමර ගොඩ යනවා මිනිස්සු. ලේසි වැඩි නිසා කවුරුත් ගොඩ යන්නේ නැහැ. බුදුහාඳුර අනුකම්පා කළා වැඩි කියලා හිතෙනවා.